මේ ශරීරය මම නොවේමි මගේත් නොවේමි එසේනම් මට යනු විඥානයේද පහදා දෙන්න කියන එකක් වෙනවා දැන් මම කියලා මගේ කියලා ගන්න සුදුසු නෑ කියලා ගන්න කිව්වේ ඒකයි මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා මේ විදිහට ගත්තොත් පුද්ගලයා වැටෙනවා නාස්තික දෘෂ්ටියට වැටෙනවා නැත යන සංඥාවට වැටෙනවා නැත යන එක අන්තයක් ඇත යන එක අන්තයක් මේ අන්ත දෙකටම නොබැසෝනේ ආර්ය මාර්ගය වටහා ගන්න. දැන් මම නෙමෙයි මට නෙමෙයි මගේ නෙමෙයි මම නෙමෙයි ආදී වශයෙන් ගත්ත ගාම පුද්දලයා වැටෙන්නේ මොකද? නැත යන සංඥාවට. මම එක් නෑ. ඔය අදහස ගත්තාට පස්සේ ලෝකේ තර්කවාදීකර ගෝචර වෙනවා. මම එක් නැත්නම් කරන පව් වලට විපාක විඳින්න මම එක් නෑ. පින් වලට සම්පත් විඳින්නත් මම එක් නෑ. මම එක් නැහැ විඳින කෙනෙකුත් නෑනේ. මේ ආදි වශයෙන් බහිනවා නිගමනයේදී. මම කියලා කෙනෙක් නැහැ. නැත යන සංඥාවට බැසාට පස්සේ බුද්ධලයට යථාර්ථයට එන්න බෑ. මේ එක්තරා දෘෂ්ටියකින් බුද්ධලේ මේ කතාව එහෙම හිතාගත්ත භාවනාවක් වශයෙන් කරන්න ගියොත් මම නෙමෙයි මම නෙමෙයි කිය. මගේ නෙමෙයි කිය. ඒ බුද්ධලයට කතා කරන්න කිසිම දෙයක ඉඩක් නැති වෙනවා බුද්ධලා ඉන්නේ දෘෂ්ටියක නිසා. ඒකට අපි දකින්න ඕනේ. මම නෙමෙයි මගේ නෙමෙයි මගේ යයි ගන්න සුදුසු නෑ. ඒ මොකද හේතුව යමක් අනිත්‍ය නම් දුක්ඛ නම් අනාත්ත නම් ඒක මගේ කියලා සම්මත කරගෙන ඒක වැදෙන්නේ සුදුසු නෑ කියන එකයි ගන්න ඕනේ. හැබැයි ඉපදුන කෙනාට මමෙක් විද්‍යාමාන වෙන්නේ මොකක් නිසාද? අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් ගොඩනගාගත විපාකයේ තියෙන තාකල් මමෙක් විද්‍යාමාන වෙනවා. ඒක විපාක විද්‍යාමාන. විද්‍යාමානත්වේ. ඒකෙන් අපිට අහක් වින්න බෑ. ඒක ගෙවිලා කෙලවර වෙන එකක්. ඒක අල්ලන්න වටින්නේ නැහැ කියන එකයි චන්දරාගයෙන් මම කියන தත්ත්වයේ බැඳෙන්න වටින්නේ නැහැ කියන එකයි බෞද්ධයෝ බෞද්ධත්වයේ තුල විදර්ශනාත්මකව දකින්න ඕනේ. මම නෙමෙයි කියලා ගත්තොත් එහෙම එයා දෘෂ්ටියකට වැටෙනවා. මේ බඳු ආකාරණයක මමයි කියලා අල්ලගන්න වටිනා දෙයක් නෑ. හරයක් නෑ. අන්න ඒක දකින්න ඕනේ. ඒතකොට කාටවත් කියන්න විදියක් නෑ එහෙනම් ඔය ඉන්නේ මොකද කියලා. ඒ ඉන්නේ කේ බැඳෙන්න මමයි කියලා අල්ලන්න වටිනා දෙයක් නෑ මෙන්න මේ හේතුව. ඒක නෑ කියන්න බෑ කාටවත්. මමෙක් නෑ මමෙක් නෑ කිව්වොත් එහෙම ඔය ඉන්න එක මොකද කියලා අහනවා. ඒක මම නෙමෙයි කිව්වහම ඉරපියතර හොද වැඩ කරන එක පොල් පිටාරන් තැලුවොත් මොකද කරන්නේ? එතකොට බැලලා දුවන. ඔය මොකේ බේරා ගන්න දුවන්නේ? අනේ මට ගහන්න එපෝ කියනවා එතකොට. අර මම මේ කිව්ව එක දැන් දෙන පිළිතුර මොකක්ද? මම ඇයි ගන්න සුදුසු නැත්තේ ඕකනේ? ගුටි කන්න වෙනින් මේ මගේ කදාගත්තේ ඉතින් ගුටි කන්න වෙන්නේ. දැන් ඒකට විරුද්ධව කියන්න බෑ. ඕක තමයි කිව්වේ මම අල්ලා ගන්න හොඳ නෑ. මම මේ හදාගත්තාම මම මේ හදාගන්න ගියාම සිද්ධ වෙන විපාක තමයි මේ හම්බ වෙන්නේ. දැන් යා මම නෙමෙයි කියන එකෙත් නෑ මම ඉන්නවා කියන එකෙත්. මමයි කියන යම ගොඩනගාගත හේතුඵලයක් වශයෙන්. ඒ හේතු යම්තාක් ශක්තිමත්ද ඵලයේ ඒ තරමට ශක්තිමත් ගොඩනැගුණා. හේතු අවුරුදු 100ක් හරිනම් හදාගත්තේ ඵලයේ අවුරුදු 100ක් විද්‍යාමාන වෙනවා. හැබැයි ඔය හදාගත්ත එකට මම කිය කිය අල්ලගන්න වටින්නේ අල්ලගන්න ගිහින් තමයි ආයශරයක් එක හදාගන්නේ තව මම. මම මේක හදාගත්ත තැන් පටන් ගෙන අපිට සිද්ධ වෙනවා ඒකේ ඉන්න තාක්කල් ඔය දුක් ඔක්කොම විඳින්න. ඒ නිසා එහෙම අල්ලගන්න හරයක් නෑ කියලා දැනගත්තාම මම මේ ගොඩනගෙන හේතුව දුරු වෙනවා. හේතුව දුරුනාට පස්සේ කියන ඵලයේ අන්ත වෙනකන් තියෙයි. ඒකෙන් නැවත විපාකෝ කම්ම සම්භවෝ කියන එක සිද්ධ වෙන්නේ මතු මමෙක් ගොඩනගෙන හේතුව ඇති වුණාම අන්න එදාට මමෙක් ගොඩනගින්න නැතුවම දකිනවා. හේතුව නිසා හටගත්ත ඵලයක් තිබුණා හේතු නිරෝධය නිසා ඵලේ නිරෝධය. නිසා මෙච්චර කල් දුක් විඳ මමෙක් හදාගෙන දුක් විඳ මමෙක් හදාන්නේ නැති නිසා දැන් ඉතින් දුකින් නිදහස්. අන්න දකින්න. ඒක පැත්තකින් තියන මේ මම නෙමෙයි කියන එක ගත්තොත් එහෙම අපිට සිද්ධ වෙනවා ඔය ටික කරන්නේ. තණ්හා හාමුදුරලා අරිහත්ත්වයටපත් වෙන්න බැරි වුණා ඔය භාවනාව මම නෙමෙයි කියලා වලනවා. ඇහැ මම නෙමෙයි, කන මම නෙමෙයි, දිව මම නෙමෙයි, නාසය මම නෙමෙයි, මේ විදිහට වර්ණා වර්ණා වැඩෙන්නේ. අරිහත්ත්වයටපත් වෙන්නේ චන්දරාගේ ඉදුරු වෙන්නේ. බුදුරණන් ආදී පින්නම් ප්‍රායර පස්සේ මේ ඒ විලාසි කල්පනා කළා මේක කාගෙන් දැන් අහගන්න. මෙහෙම වෙන්නේ නැත්තේ මොකද මේ හිත වැඩින්නේ නැත්තේ මොකද කියලා. ආනන්ද හාමුදුර තමයි මේකට ගැලපෙන කෙනා ධර්මයේ දන්න කෙනා. උන්වහන්සේ හම්බෙන් දැන් වෙලා ගිහින් උන්වහන්සේ හම්බෙලා ওই කාරණේ කිව්වා. මේ බුදුරන් වහන්සේ දේශනා කළා ඔබ ඔය භාවනා වඩනකොට වැඩෙන්නේ නැති වෙන්න හේතුව. පලායන වර්ගයේ සූත්‍රයක බුදුරන් වහන්සේ මෙන්න මෙහෙම දේශනා කළා තියෙනවා කියලා හේතු තැනක් කිව්වා. අනාදිමත් සංසාරයේ පටන්ගෙන ඇත කියන අන්තේ නැත කියන අන්තේ යාපු ලෝක සත්වයාට. මම නෙමෙයි කියනකොට හිත වහිනා නැත කියන අන්තේ. නැත කියන දෘෂ්ටියට වැටෙන නිසා භාවනා වැඩෙන්නේ. ඒ නිසා මම යයි ගන්න සුදුසු නෑ කියලා ඔක වළඳ කියලා පේනවා. සුදුසු නැති බව දැනගන්න. ඒ ටික කියනකොට භාවනාව වැඩුණා. නේ අදත් අපිට වෙලා තියෙනවා කර්මස්ථානේ දෙනවා මිසක් ඕල්මාගේ කර්මස්ථාන දෙනවා වගේ මේක දෙන්නත් ඉතින් නේතම් මම නේතෝ හමස්මින් කියන කෑල්ලක් විතරක් පිටකේ අල්ලගෙන මම එක් නෑ මගේ කියා දෙයක් නෑ කියන වචනේ එතන අල්ලගෙන ඒ ආදි වශයෙන් විග්‍රහ කරන්න යනවා මූල විග්‍රහය ගන්න නැති ධර්මාභෝධය ඇති කෙනා ධර්මාභෝධය යුක්ත වුණාට පස්සේ මම නෙමෙයි කියලා ගත්තට එයා නාස්තික දෘෂ්ටියට වැටෙන්නේ නැහැ නැරයන් දෘෂ්ටියට වැටෙන්නේ. මම නෙමෙයි කියන්නේ හේතුව මේක හේතුඵලයක් නිසා. නිත්‍ය වූ ආත්ම වූ සුඛ වූ යම්කිසි මමෙක් ගොඩනගා ගන්න බැරි නිසා. ඒ හේතුව මමයි ගන්න සුසු නැති නිසා. මම කියන එකේ වැදෙන්නේ නැහැ කියන අදහසින් මම නෙමෙයි කියන අදහස ගන්නවා. ඊ අදහස ගන්න ධර්මාභෝධයේ තියෙන කෙනෙක්. ධර්මාභෝධයේ තියෙන කෙනා ගන්න අදහසයි ධර්මාභෝධයේ නැති කෙනා මම නෙමෙයි කියන ඇති නෑ අදහසයි කියන එක අදහස් දෙකක්. එක්කෙනෙකුට අන්තගාමී අදහසක් ඇති වෙනවා එක්කෙනෙකුට යථාර්ථවත් අදහසක් ඇති වෙනවා. එහෙනම් ධර්මයේ අවබෝධ කරපු කෙනෙකුට ධර්මයේ තේරුම් ගත්ත කෙනෙකුට මම නෙමෙයි කියලා ගත්තත් ඒකේ ප්‍රශ්නයක් නෑ. මම එක් නෑ කියලා එයා ගත්තත් එයා අරගන්නේ ධර්ම අවබෝධය අදහස. ලෝකයා මම එක් නෑ කියලා ගත්ත ගමන් නැත යන අදහසින් ගන්න. නැත යන අදහසින් ගත්තොත් හිත වැඩින්නේ අන්තිමට වැටලා ඉන්නේ. ඔක ඇති වෙන වෙනස. දැන් අපි අම්මා කියලා කතා කරනවා තාත්තා කියලා කතා කරනවා. ඉතින් කියනකොට මොනවද අපිට රූප පෙන්වන්න ඕනේ? අර ලදලු පාසලේ එහෙම කරන්න බෑ. අයන්න අල්මයන්න මායන්න ගැන් රූපේ රැඟිලද කියලා පෙන්න අම්මා කියන්න පුතේ කියලා අපි කියන්න වෙනවා. ඉතින් ඒ ළමයාට කියා දෙන ක්‍රමෙට එහෙම කියන්නේ නැතුව නෑ නෑ අපි වාගේ උඹත් අම්මා කියනවා එහෙම කියාවන් කිව්ව තේරි. නෑ ළමා මනසට ළමා මට්ටමට දෙන හැටි ඒ විදිහට කරන්න ඕනේ. වැටහිච්ච කෙනා දකින්න ක්‍රමේ තව එකක්. එයාට ආයන්න අල්මායන්න මායන කියනවා ආයන්න අල්මායන්න මායන අම්මා කියන්න ඕනේ. වචන තුනම අකුරු තුනම එකට කැටි වෙලා පදයක් හැටියටම හිතට එනවා. ආය අමතර ඥාන රූප ඉක්‍රි රූප මොනවද දකින්න ඕනේ. ඒක දකින්නකොටම මේ සංඥාව තියෙනවා මෞ මාතුළු සංඥාව. ඉතින් උයන්න මූර්ධද නැන්න උණ කියලා උණ පඳුරක් ඇදලා පෙන්නලා ඉතින් ඕකට තැඟිලි කියලා පෙන්නන්නේ පුංචි ළමයට අකුරු දෙකක් තියෙනවා. ඉතින් අපිට උණ පඳුරක් දැක්කහම උණ කියලා කියනකොටම ඒ මොන වුණද කියන එකත් තේරිලා ඉවරයි. ඒකකින් සංඥා වුණා කිව්ව සංඥාවෙන් අපි ගහත් තේරිලා ඉවරයි. ඉතින් අපි භාවිතා කරන ක්‍රමය අර පුංචි ළමයට ගැලපෙන්නේ. මෙන්න මේ වගේ වැඩුණු හිත්‍යත්තා විසින් අනුගමනය කරන ක්‍රමී. වැඩෙන හිත්‍යත්තා නැත්නම් මූලික පුද්ගලයා විසින් වඩන ක්‍රමී දෙකක්. ওই දෙක එකට පටලවා ගන්න කිසිම තමයි මේ අමාරු වෙන්නේ. මේ වැඩුණු කෙනා මම නෙමෙයි කියලා කියන අර්ථයනකොට යාට එන සංඥාව වෙන්නේ වැඩිච්ච නැති කෙනා මම නෙමෙයි කියනකොට. මගේ නෙමෙයි කියනකොට. අන්න ඒ නිසා එතෙන්ට ඇති වෙන ඒ දෘෂ්ටි දෙකේ අන්ත දෙකේ නොවැටෙන්න නම් මමයි ගැනීමට සුදුසු නෑ මගේයි ගැනීමට සුදුසු නෑ මගේ ආත්මයයි ගැනීමට සුදුසු නෑ අන්න ඒතර වැරෙන හිතට ගලපෙනවා එහෙම ගත්තාට පස්සේ ඔබ නැට කියන සංඥාවට වැටෙන්නේ නැතුව හරි මාර්ගයට එනවා ඉතින් ඒ නිසා දැන් මේ අහන්නේ ටිකනේ මට යන්නේ හඳුනනකොට ඒ කියන්නේ විඥානීය කියලා ඉතින් අහනවා විඥානීය විඥානීය හැටියට දකිනවා විඥානයත් මම කියලා ගන්න මට කියලා ගන්න සුදුසු නෑ කියලා දකිනවා. විඥානය තුළ තියෙන අවිද්‍යාව නිසාම තෘෂ්ණාව නිසාම තමයි බුද්ධලයා මම කියන සංඥාවේ බැඳිලා ඉන්නේ. දෘෂ්ටිය බැඳිලා ඉන්නේ. එහෙනම් ඒ ඒ දෘෂ්ටිය ඒ සංඥාව ඉක්මයන් නම් ඒ පිළිබඳ තියෙන අවිද්‍යාවයි තෘෂ්ණාවයි දුරු වෙන්න ඕන. දුරු වුණාට පස්සේ ලෝක සම්මතයේ කතා කරන තියෙන මම කියලා මට කියලා මගේ කියලා කතා කරනවා. ඒක ලෝක සම්මතයේ ඉක්මවා යන්නේ නැති නිසා ව්‍යවහාරයට සීමා වෙනවා මිස දෘෂ්ටියකට සංඥාවට ගෝචර වෙන්නේ අර මුලාසහගත අවිද්‍යා තෘෂ්ණා සංඥාවල ගෝචර වෙන්නේ. ඒක වෙන්නේ හිත වැඩනහමයි. එතකම්ම මේක එහෙනම් මේ මම කියන්නේ කවුද කියන ප්‍රශ්නේ එනවා. රූපෙත් මම නෙමෙයි නා, වේදනාවත් මම නෙමෙයි නා, සංඥාවත් මම නෙමෙයි නා, සංකාරත් මම නෙමෙයි නා, විඥානත් මම නෙමෙයි නා. කවුද මම? අනේ ප්‍රශ්නයක් මතුවෙන්නේ වැරිච්ච නැති නිසා. අවබෝධය ආපු නැති නිසා. පෙටිත් මල නෙමෙයි නම්, හේනුත් මල නෙමෙයි නම්, නගුඩත් මල නෙමෙයි නම්, ඒකේ වටේ තියෙන පොතුත් මල නෙමෙයි නම් කවුද මල කියලා කිව්වා වගේ වැඩ. ඔය ටික අහ කරුවා මලක් පෙන්වන්නත් බැයි නම් ඒ ටික තමයි මලකුත් පේනවනම්. ඒ ටික අහ කළා ඉතින් කෝ කවුද මල එතකොට කියලා කිව්වා වගේ වැඩ. වැලි කැට එකතු කරලා එකතු කරලා ඉතින් වැලි ගොඩක් හදලා තියෙනවා. මෙයා වැලි කැට. ආ වැලි කැට අහ කරුවා. කොහොමද වැලි ගොඩ කියලා කිව්වා වගේ වැඩ. ඒ වැලි ගොඩ මතුවලා තියෙන වැලි කැට එකතු වීම කියලා දැක්කා. පෙති රේණු ආදී අවශ්‍ය දේවල් එකතු වෙලා මල කියන එක මතුවන හැටි දැක්කා. ඒ අහන්නේ එතකොට ඒටි ගහ කරනවා කොමල ඒටි ගහ කරනවා කො වැලිගොඩ එහෙම අහන්නේ නැහැ. අහන්නේ නැත්නම් මොකද? ඒකෙන් ඇතිවෙච්ච මායා දර්ශනය තමයි අර වැලිගොඩ කිව්වේ මල කිව්වේ කියලා දැක්ක කෙනා. එයා ඊට පස්සේ මලක් ගැන වැලිගොඩක් ගැන තවත් දෘෂ්ටියක් ඉදිරි කරගන්නේ නැහැ. මේ මායා දර්ශනය තමයි මේ මල හැටියට වැලිගොඩ හැටියට වෙන්නේ සත්ත්ව හැටියට පුද්ගල හැටියට ලෝකෙ බෙවුනේ ඒකයි කියලා දැක්කට පස්සේ. මම කියලා ගොඩ නැගුණේ. ওই ටිකේ සංකල්පනේ ඇති වුණා වූ මායා දර්ශනයේ මායා ස්වභාවිකය දැක්කට පස්සේ. මායාවක මොකද්ද එහෙනම් තව තියෙනවද කියලා බලන් තියෙන දෘෂ්ටිය කියලා ගත්තාම ආත්ම සංඥාව ආත්ම දෘෂ්ටිය ඉවරයි. අන අර්ගයෙන් සක්කාය දිට්ඨිය ඉවර වුණාම තවත් මමෙක් ඉන්නවද කියන තියෙන දෘෂ්ටිය නැති වෙලා යනවා. රූපයේ වේදනාව සංඥා සංකාර විඥාන කියන මේ කොටස් පහක සම්පින්ඩණය නිසා ඇත යන වචනයේ ගන්න සත්වයක ඉන්නවා කියන දෘෂ්ටිය එනවා. මමෙක් මතුවෙනවා කියන දෘෂ්ටිය එනවා. මම හැදිලා තියෙන්නේ ওই කෑලි ටිකින් නම්. ඒ කෑලි ටික අයින් කරපුවාම මම එක් විද්‍යාමාන උනේ නැත්නම්. මම කියලා වැටහිලා තියෙන්නේ ඒ බුද්ධිලයා එතරම් දෘෂ්ටියකින් ගත්තා වූ දෘෂ්ටි සංකල්පයක් නිසා. තවත් ඇති දෙයක් නෙමෙයි කියලා තේරුම් ගත්තාට ආත්ම දෘෂ්ටිය ඉවරයි. මේ හිස ගිනි ගත්තාසේ රාගය දුරු කරගන්න උත්සාහ කරන්නේ එක්තරා දේවතාවයෙක් කියන බුදුරන් වහන්සේ දේශනා කරනවා. හිස ගිනි ගත්තාසේ සක්කාය දිට්ඨිය දුරු කරගන්න උත්සාහ කරනවා. ඕන දික එතනයි. කාගේ බිරු වෙන එක පස්සේ සිද්ධ වෙන්නේ. සක්කාය දිටිය බිරු වෙච්ච කෙනාට ආය ඇඟිලි ගන්න දෙයක් නැහැ. ඇත්තට මහා සීල හදිසි වෙන දෙයක් නෑ. එයාට ක්‍රමයෙන් බලා ඉඳදී රාග සංසිඳිලා යනවා. ඉතින් දේවතාවගේ පස්නේ බුදුරන් වහන්සේ දුන්න උත්තරේ ඒකයි. එන අපි දඟලන්න ඕනේ මේ ඔක්කොම ආසාවන් අත්හරිනවා කියන එක නෙමෙයි ඉතින්ලා. ඔන්න ඉතින් දෘෂ්ටි අත්හැරගන්න යථාර්ථය දැනගන්න. එතන දැනගත්ත කෙනාට නැවතත් ලෝකයේ බැඳෙන්න දිවිච්ච මූල හේතුව ගැලවිලා ගියා. එතන පටන්ගෙන ලෝකයේ පිළිබඳ ආස්වාදයන් පිළිබඳ මානසිකත්වයේ ගෙවි ගෙවි යනවා මිස. වැරෙන සැත්තටපත් වෙන්නේ නැති නිසා ආසාව දුරු කරන්න මහන්සි වෙලා හරියන්නේ නැහැ. ඒක නෙමෙයි මහන්සි වෙන්න ඕනේ. ඔන්න ඔය ආත්ම දෘෂ්ටිය දුරු කරගන්නයි මහන්සි වෙන්න ඕනේ. දේශනා කරේ ඒක. අපි දුරු කරගන්න හදන්නේ ආත්ම දෘෂ්ටිය නෙමෙයි ආසාව. ඉතින්ලා. ආසාව දුරු කරගන්න දාගන්න ආත්ම දෘෂ්ටිය හිමුවයි. මේ කොහොමද කරන්නේ? බොහොම ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් දහම්. මහා ගැඹුරට දාලා ප්‍රපාතය කියලා බහැලා හිටන් ගොඩ ඉඳ හදනවා වගේ දඟලනවා. ඉතින් අපි දැනගන්න ඕනේ අත්‍යවශ්‍යම මේ අස්මී වාන මාන මේවා ඔකෝ දුර වෙලා යන ආත්මදෘෂ්ටිය දුරුනහම. එතන පටන් ගෙනවා. ඒකට විදිහ මුල කැපිලා ඉවරයි. මුල කැපුවාට පස්සේ අග වැඩින්න විදිහක් නැහැ. තියෙන පොලේ තියෙන රසින් ඇදගත් රසින් ගහදී මුල් ටිකක් වැට පස්සේ. මුදු මුල අතු මුල දැමනන් එහෙම කඩ විතරක් තිබ්බනම් එහෙම. පැත්ත දැමනන් එහෙම. ආයි ඒ ගහට රසය ඇදෙන්නේ නැහැ. හැබැයි කඩේ තියෙන රසේ නිසා කොස්කඳ ලැබු පැත්ත දැම්මට පස්සේ දියෙලනවා පිනේ. පැත්ත දාපු කොස්කහල් දියෙලනවා. අතුරු කපලා ඔක්කොම කරලා කොස්කඳ පැත්ත දාලා තියෙන මාස දෙකක් තුනක් ගිහින් බැලුවහම හැමතැනම අතුරු කිලි ඇවිල්ලා. බය වෙන්න දෙයක් නැහැ අතුරු කිලි මෝරලා 10 දින විදිහක්. මොකද? ඒ තිබිච්ච රසයෙන් ඒ පොඩ්ඩ මතු වෙලාවට ඒ ඔක්කොම ඇටලා යනවා. අනිත් වගේ අක්නිවාණී දුර වෙන්න ඒක දුර වෙන්න ඉතලා අර සක්කාය විත්‍ය දුර වෙලා ගියා නම් මුල් කපුවා. ප්‍රධාන මුල කපලා දැම්මා. ඊට පස්සේ අනිත් තියෙන ආස්වාද අරවාමියා බලාපොරොත්තු සියල්ලම තියෙන්නේ අර ඉතුරු යතිවිච්ච පෝරෙන් අපි එකතු කරගත හරිය. ඒක කවදාවත් අමුතුවෙන් එකතු කරන්න නැති නිසා තියෙන එක ගෙවිලා නැ කීනම් පුරාණන් නවන්නති සම්භව. පුරාණ ඉසේ වෙලා යනවා. ඒ වගේම නවන් යලි සම්භවයක් නැති නිසා ඒක ඉවර වෙනවා. ඒක ඉතින් බය වෙන්නේ දැන් අත්‍යවශ්‍ය දේ තියෙන්නේ සක්කාය දිට්ඨිය දුරු කරගන්න උත්සාහ කරන්න ඕනේ. ඉතින් එතකොට විඤ්ඤා දැන් විඥානේ දැන් එසේනම් මට යන විඥානේ. දැන් විඥානය තමයි මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මෙ නෙමෙයි කියලා ඒ ඉදිරි දෘෂ්ටියෙන් තෝරගත්තා නේද? අපි මොකේද කියන්නේ? විඥානේ කියන්නේ කොහොමද? එහෙනම් මම රූපයෙන් පණවන්නත් බෑ, වේදනාවෙන් මම පණවන්නත් බෑ, සංඥාවෙන් මම පණවන්නත් බෑ, සංකාරයෙන් පණවන්නත් බෑ, විඥානයෙන් පණවන්නත් බෑ. රූපයි වේදනයි සංඥා සංකාර විඥාන කියන පහත් ඇරලා මම කියන දේ තව දෙයක් ඉතු වෙලත් නෑ. දැන් මෙන්න මේ ටික තමයි තෝරේ. එහෙනම් මම කියන දර්ශනේ මම කියන දෘෂ්ටිය මත වෙලා තියෙන්නේ මේ පහේ එකතුවක් නිසා පේන මායාව. ඒක දැනගත්තා මායාව ඇති දෙයක් නෙමෙයි. මායාව කියන එක මුලාවක් හැවටිලා. මම යන සංඥාව ඇතිලා තින්නේ ওই පහේ සම්පින්දනේ. ওই සම්පින්දනේ තුල මම කියන එකක් බැලුවාම මම කියලා නිගමනය කරන්නේ. ඔය එකකවත් නැහිනම්. ওই ටික එකතු වුණාම නම් ගොඩ නැගුණේ. එහෙනම් ගොඩ නැගිලා තින්නේ මම කියන්නේ මායාව. මායාවක් කොහොමකින් පනවන්නද? මායාවක් රූපය කියලා පනවන්න ලැබෑ, මායාවක් වේදනාව කියලා පනවන්න ලැබෑ, මායාවක් සංඥාව කියලා පනවන්න ලැබෑ. ඔක්කොගේම එකතු වුණාම මායාව විද්‍යාමානයි. ඉතින් යෝකින් දකින්න ඕනේ මායාවක ස්වභාවය. ධම්මයි පහන තියනවා නම් එවන්න. තවත් මේ ප්‍රශ්නයක් තියෙනවා මේ බෞද්ධ දර්ශනයේ නිතරම කියවෙන අප්‍රමාදේ යන පදේ අර්ථ නිරුක්ති සහිතව නිවන් මගට යොපයෝගී ආකාරයෙන් පහදලා දෙන්න එක හරි වැදගත් ප්‍රශ්නයක්. මේ අප්‍රමාදී කියන එකේ තියෙන ලෞකික අර්ථය ඒක. අප්‍රමාදී කියන්නේ වචනේ. ප්‍රමාදන වී කටයුතු කරනවා, කඩිසරව කටයුතු කරනවා මේ ආදී වශයෙන් අපේ ලෞකික සම්මතයක් තියෙනවා. මේ අප්‍රමාදව අමතපදන් කියන වචනේ ගත්තාම මිනිහා හිතනවා අප්‍රමාදයයි ප්‍රමාදයයි කියන එකේ ලෞකික අර්ථය. මේ ලෞකික අර්ථය අරන් බැලුවොත් එහෙම අප්‍රමාදය කියන එක බුදුරණන් වහන්සේ පහළ වෙන්නේ ඉස්සෙල්ලා රුධිර පාන්දර නැගිටපු අය ගෙවල් මිදුල අතු ගන්නා ඒවා කළා, පියුම් පියුම් කරනා ඒවා කළා, සැකී රස්සාවලට අප්‍රමාදව යනා ඒවා කළා. මුළු ඔක්කොම කළා ඉතින් අප්‍රමාදව කටයුතු කරලා මුළු දවසම කරපිය කරපා ඒ කාලෙත් හිටියා. හැබැයි අමෘත පදයේ අප්‍රමාදයේ කියලා නම් කියනකොට ඒගොල්ලෝ අමෘතය දැක්කා. අමෘත පදය කියන්නේ නිවන. අප්‍රමාදේ නිවන් පැත්ත. ඒකයි අප්‍රමාද අප්‍රමාදව අමත පදම් කියන්නේ. ඉතින් ලෞකික වූ මේ ලෞකික ගවන්නා වූ අප්‍රමාදයක් ඕකේ ලෝකේ තියෙනවා ඒක තමයි අපි ඉස්සෙල්ලා කිව්වේ. කම්මැලිකමට ඉන්නේ නැතුව උත්සාහයෙන් වීර්යෙන් වැඩ කල්ලාරින් නැතුව ඒවා ප්‍රමාද නොකර කරන අප්‍රමාදයක් ලෝකේ තියෙන. ඒ ලෞකික අප්‍රමාදය හොඳයි. මේ නිසා තමයි මේ ආර්ය මාර්ගයේ පෙන්වන්නේ හැමතැනම පෙන්වන්නේ. මේ වචන වල අර්ථ දෙකක් තියෙනවා. එකක් ලෞකිකයි කෙලෙස් සහිතයි සතර ගමන්ට හේතු වෙන එක. අනික ලෝකෝත්තරයි නිවන්ට හේතු වෙන එක. එහෙනම් දැන් ඔතනක් තෝරා ගන්න ඕනේ. ලෞකික අප්‍රමාදයයි ලෝකෝත්තර අප්‍රමාදයයි වෙන් කරගන්න. ලෝකෝත්තර අප්‍රමාදයට පත් වෙන්න නම් පුද්ගලයා තමා විසින් කළ යුත්තේ පරමාර්ථය තේරුම් අරන් ඉන්න ඕනේ. ලෝකයේ අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් තේරුම් ගත්ත කෙනාට තීරණයක් එනවා. මේ ලෝකයේ තුල මොනවා කරගෙන ඉඳ ගියත් ලෝක පැවැත්ම සාරයි කියලා හිතාගෙන ඒකේ බැඳිලා ඉන්න තාක්කල්. අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුම් අරගෙන ඉවරයි නම් අසාරයි කියලා තේරුම් අරගෙන අත්හැරින් නොවැළී මිදී යන යම් නිවනක් ඇති. ඒ නිවන ලැබෙන්නේ නැහැ. දැන් ලෝකයේ අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් දැකලා අසාරයි කියලා තීරණය කරගත්ත කෙනාට එනවා තීරණයක් ප්‍රඥාවන්ත තීරණයක්. හැමතැනම තියෙන අසාරත්වයක් නා. සාරත්වයක් කිසි දෙනක නැත්නම්. ඒ අසාරත්වයේ අත්හැරීමෙන් නොයල්මින් මිදීමෙන් කෙලවර කිරීමෙන් එහි තියෙන බැඳීම් හැදීම් කෙලවර කිරීමෙන් යම්කිසි විමුක්තියක් ලබලා ඒ ඵලයක් වශයෙන් යම් දවසක අසාර පැවැත්ම කෙලවර කිරීමක් සිද්ධ වෙනවා නම් මෙන්න මේකයි පරමාර්ථය කියලා තේරුම් ගත්ත කෙනා දැන් ගන්නවා මං ප්‍රමාද වෙන්නේ කොතනද අප්‍රමාද වෙන්නේ කොතනද කියලා. පරමාර්ථයේ තේරුම් ගත්ත කෙනා දැන් හිතනවා ලෝකයේ තුල ආස්වාදයන්ගේ බැඳි බැඳි වෙන එකයි ප්‍රමාදය. කොච්චර කලිසරව කටයුතු කළත් කොච්චර උදේ නැගිට්ටත් ලෝකයේ තුල වැඩ කරන මේ බැහැලා ඉන්නේ. අන්න ඒකයි ප්‍රමාදය කියලා දකින්න. ලෝකයේ යථාර්ථයේ අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් දැනෙන අසාරත්වයේ තේරුම් අරගෙන යම් චන්දරාගයක් මොහොතක් මොහොතක් ගානේ දුරු කරලා හැකියක්මන් කරලා ඉතින් සාමුලින් චන්දරාගය කෙලවර අරිහත්ත්වයටපත් වෙලා වීමක් ඇති. අන්නේ ප්‍රතිඵලය ලබා ගැනීමයි මා විසින් කළ යුත්තේ කියලා තියෙනවා. එහෙනම් මම ප්‍රමාද වෙලා හරියන්නේ නැහැ ලෝකේ පැවැත්මට. අප්‍රමාදයෙන් ඔන්න ඔය ටික කරගන්න ඕනේ කියලා දැක තේනවා. ඒ සඳහා කටයුතු කරනවා නම් රැඳවල් දෙකේ. මෙන්න මේක කියන ආර්යයන්ගේ අප්‍රමාදව අමත බලන් කියන අමෘත වදයටපත් වෙන අප්‍රමාදය. දැන් මේ අප්‍රමාදය දකින්න ඕනේ. ඉස ගිනි ගත්තොත් මොකද කරන්න ඕනේ කියලා අහන. වික්ෂුන් වහන්සේලගේ අප්‍රමාදව නිමා ගන්න ඕනේ. වික්ෂුන් වහන්සේලා එහෙම උත්තරයක් දෙනවා. බුදුරණන් වහන්සේ දේශනා කරන නියම අප්‍රමාදේන. ඒ මොහොතේ තොහි ගිනි ගන්න එක ගිනි ගත්තා කියනනම් විමුක්තිය සඳහා මොහොතක් හිතුවා. අන්නේ පුද්ගලයා අප්‍රමාදී වෙනවා කියලා. ඒ තරම් ගැඹුරු කරලා පෙන්නවා. ඉසගිනි ගත්තාම ඒ සඳහා මේ ලෞකික වශයෙන් විහිදෙන වැඩ පිළිවෙල වැඩි. ඒ මොහොතේ ධර්මයේ සිහි කරන්න. මෙන්න මේ පුද්ගලයා අප්‍රමාදීම පුද්ගලෙයි. අප්‍රමාදයේ ශ්‍රේෂ්ඨ පුද්ගලයා. කරන්න පුළුවන් නම් කෙනෙකුට ඒ තරම් වටිනවා කියලා. කොටියා එක වැටක කකුල් දෙකේ ඉන්න කනවල ජීවිතේ බේරගන්න එක ඇදෙහෙත් නැහැ. මම බේරගනින් කියලා කැදෙහෙත් නැහැ. හට ගන්න කායද සිද්ධ වෙන විනාශය මේකයි. කොතන හටගත්තා කැඩිලා බිඳලා විනාශ වෙලා යනවා. මේකට ආසා කර කර ඉන්න ගියොත් එහෙම ප්‍රමාදයි. මේක අසාරත්වය දැක්කනම් අප්‍රමාදව නිවන් ලැබෙනවා කියලා සිහි කරලා කොටියා කාලේ ඉවරින් ඉඳලා උන්වහන්සේ හරිහත් වෙනපතලා පිටුනවා කියලා. අන්න අප්‍රමාදී. නම් මේ කියන අප්‍රමාදයයි ලෝක සම්මත අප්‍රමාදයයි දෙක. ලෝක සම්මත අප්‍රමාදී කොච්චර හිටියත් එයා ප්‍රමාදව වචිනව පදන් කියන එක ඉන්නේ ඒක. උදේ පාන්දර නැගිලි තමන්ගේ වැඩ කටයුතු ඔක්කොම කරගෙන අප්‍රමාදව රස්සාවල ගිහිල්ලා අප්‍රමාදව වැඩ කරලා ඔක්කොම කරගෙන අප්‍රමාදව ගෙවල් දොරවල් හදාගෙන අප්‍රමාදව සුඛෝභෝගී ජීවිතේ මඟ පාදාගෙන ඉන්න පුද්ගලයා පමාදව මච්චුනෝ පදන් කියන එකේ ඉන්න කෙනෙක් නිසා ඔහුට මොහොතක්වත් මේ ආරේණිය අප්‍රමාදය ලැබිලා නැහැ වෙන කටයුත්තක් වෙච්චා අරිහත්ත්වයට පත් වෙනකන් ඊට පස්සේ මෝන හොදන්නේ නැහැ කකුල් හොදන්නේ නැහැ ගොහ හොදන්නේ නැහැ මොකුත් කරන්නේ පුළුවන් නම් කරලා දානවා නැහැ මැරෙනවා මෙන්න මෙතන ගිහිලා හිටන් කටයුතු කරලා එක්තරා විසුණු හදනවා 30 අවුරුද්දකට පස්සේ අරිහත් වෙලපත් වෙනවා. අන්න අප්‍රමාදය. ලෝකයට ඉතින් බැලුවාම ඔක්කොම ප්‍රමාදයද. හැබැයි ඒක නෙමෙයි ප්‍රමාදී කියලා අප්‍රමාදී කියලා බැලුවේ නිවනට පිටුවාගත හිත මොහොතක්වත් කලන්නේ නැතුව. ඒකට අවශ්‍ය කරන විදර්ශනාත්මක නුවණින් කටයුතු කිරීම ප්‍රධාන කරන්නේ. යන්නේ දැනට ආර්ය විනී අප්‍රමාදී පුද්ගලයා. අන්නේ අප්‍රමාදී නිවනට හේතු වෙනවා. ප්‍රමාද කියන වචයෙන් පෙන්වන්නේ. මාද කියන වචයෙන් පෙන්වන්නේ මත් වීම. මදේ කියන එකයි. ප්‍රමාද කියන වචයෙන් පෙන්වන්නේ. ඒක යලි යලි යෙදෙනවා කියන එකයි. මත් වෙලා තන යලි යලි යෙදෙන මොනවද මත් වෙන්නේ? රූපකාමයන්ගේ, ශබ්දකාමයන්ගේ, ගන්ධකාමයන්ගේ, රසකාමයන්ගේ, ස්පර්ශකාමයන්ගේ, ධර්මකාමයන්ගේ මත් වෙනවනම් යම් කෙනෙක්. යලි යලි මත් වෙනවනම්. යලි යලි මදේටපත් වෙන නිසා කියන ප්‍රමාද වෙනවා. අන්න ඒකෙන් අහක් වුණා නම් කියනවා අප්‍රමාද වුණා. මේ ආරෙවිනි අප්‍රමාදයි. මෙන්න මේකයි අපිට අවශ්‍ය වෙන්නේ. දැන් තවත් ඒ වගේම ප්‍රශ්නයක් තියෙනවා සමුදය, නිරෝධය සහ සංවර වීම. මෙන්න මේ පිළිබඳ දහම් විග්‍රහයක්. මේකෙන් ගාක් වැදගත්. දැන් සමුදය කියන වචනේ ගත්තහම අපි හිතන්නේ සමුදය කියන්නේ හටගත්තා කියන එකට ගන්නවා. හට ගැනීමට සමුදේ කියන. එහෙම වචනයක් තියෙනවා ඒක ලෝක වචනයක්. ඇතිවීමක් ගැන කතා කරනකොටම රූපය ඇත යන අන්තියට වැටලා සමුදේ නිගමනය කරනවා. හට ගැනීම කියලා ගත්තාම. උදා වීමයි හට ගැනීමයි කියන්නේ දෙක. ඇති වුණා කියලා යමක් ගත්තොත් යම් දෙයක් ඇති වුණා කියලා. ਉਹ ඇත යන නිගමනයට බහිනවා. යමක් ඇති වෙන්නේ කොහොමද? ඇති වුණා වාගේ පේන්නේ කොහොමද? මොහොතක් මොහොතක් පාසා යම්කිසි කටයුත්තකට නැඹුරු වෙලා ඒකට අවශ්‍ය කරන හේතු සකස් කරපුවාම ඒ ඒ මොහොතේ හේතුවේ ඵලයේ නැගී ඉඳලා ඵල හතාවක් සකස් වෙන්න පටන් ගන්නවා අන සං කියනා වූ එකතුව උදා වෙන්න පටන් ගන්නවා තමන් කරන වැඩපිළිවෙල නිසා උදා වීමේ ඊළඟ සම්මතය තමයි හටගත්තා කියන ලෝකේ නිගමනය කරන්නේ යමක් හටගත්තා කියලා මේ යමක් හටගත්තා කියලාම එක හැරේ සිද්ධ වෙන එකක් නෙමෙයි. දැන් එදා වන්නකොට මෙතන ගහක් නැහැ. අද ගහක් හටගෙන ඉන්නේ. අපිට කියන්න පුළුවන්. ගහ කියන සම්මතයේ දැකලා ගහක් හටගත්තා කියලා කියනවා මිස. ඒ ගහ කියන සම්මතයේ හටගත්තේ එකපාරට. කොහොමද ගහ කියන සම්මතය අපි දකින්න හම්බ වුනේ? බීජයක් රෝපණය වෙලා කොණ්ඩි වෙලා දෙපෙති වෙලා ක්‍රමක්‍රමෙන් දළු ඇවිදින්න අතුපතර ඇවිදින්න මෙහෙම එක්තරා විදිහක හේතුඵල ගහලාවා ක්‍රියාත්මක කියලා හිතන. ගහ කියන සම්මතයක් ලෝක විද්‍යාමානව. අන්‍යයි ගහක් දැක්කා කියන වචනේ ගන්න ඉස්සෙල්ලා ගහ හටගත් ආකාරයේ මුල ඉඳලා දකින්න ඕනේ. සමුදයක් නිසා ගහක් හටගෙන තියෙනවා. විද්‍යාමාන වෙනවා. එකින් එක සකස් වීමක් එකින් එකට උදා වෙච්ච නිසා අන්නේ උදා වීමේ ප්‍රතිඵලය තමයි සං උදා වුණා. සමුදේ වුණා. ඒ වගේ අපිට දුකක් හටගත්තා කිව්වා. අපි දුකක් හටගත්තා කියන්නේ එකපාර හටගත්තා. නැත්නම් එහෙම දුකක් හට ගැනීමට හේතුකාරක සමූහයක් එකතු වෙලා ක්‍රමක්‍රමයෙන් මෝරාගෙන මෝරාගෙන ඇවිදිලා ඒකෙදි අපිට සම්මත කරන්න පුළුවන් අවස්ථාවකදී මට මෙහෙම දුකක් හටගත්තා කියලා කිව්වා. අන්න දුක්ඛ සමුදය දකින්න කියන්නේ ඒකයි. දුකක් හටගත්තා කියන தത്വයට එනකොට ඒ සම්මතයේ ගොඩ නැගුණේ කෙබඳු කෙබඳු කාරණා කෙබඳු කෙබඳු අවස්ථාවල කොයි කොයි ආකාරයෙන් එකතු වෙලාද? අන්න ඒ ටික බලාගෙන ගියාම දකිනවා. මෙන්න මේ බඳු එකතුවක ප්‍රතිඵලය තමයි ඔය දුකක් හටගත්තා කියලා කිව්වේ. ඒ බඳු ප්‍රතිඵලය මුලින් ඉඳන්ම එකතුනේ නැන්නා. ඔය දුකක් හටගත්තා කියන එක සිද්ධ වෙන්නේ නැහැ. උදා වෙන්නේ නැහැ නිරෝධයි. නං සමුදය කියන්නේ ඇති වුණා, නිරෝධය කියන්නේ නැති වුණා කියලා ගත්තොත් ඔහු ඇත නැත කියන අන්ත දෙකේ ඉඳලා කතා කරනවා මිසක්. ඔහුට අන්තයට බහලා ඉන්නවා මිසක් ඔහුට යථාර්ථය දකින්න බෑ. නෑ ඇතිවීම නැතිවීම කියන එක ලෝක සම්මත කතාවක්. ඇති උනේ කොහොමද නැති වෙන්නේ කොහොමද? එකින් එක එකින් එක උදා වීම නිසා. තප්පරයෙන් තප්පරේ ඉර නැගිච්ච නිසා. මද්දහනක් උදා වුණා. මද්දහනක් ඇති වුණා. දැන් දවල් 12ට මද්දහන ඇති වුණා කියන්නේ. දැන් මධ්‍යාහනය හරි උෂ්ණයි කියනවා. මධ්‍යාහනය කියන එක ඇති වෙන්නේ කොයි විදිහටද? උදේ 6 ඉඳලා පැය 6 තිස්සේ තත්පරය තත්පරය පාසා මොහොතක් මොහොතක් පාසා ඉර නැගීමේ ප්‍රතිඵලය වශයෙන් එවන්දුවන්නා වූ තත්පර කීයක්ද? පැය 6ට ගිය තත්පර ගාන බැලුවා නම් තත්පරය බෙදලා බැලුවා නම් අන්න ඒ ගාන තුළ එකතුන ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් වශයෙන් ඇති වෙච්ච දේ තමයි ඉර උදා වීම. එහෙනම් මධ්‍යාහනය ඇති උනේ උදා වීමක් නිසා. සමුදයක් නිසා. දැන් නිරුදා වෙන්න නම් උදා නොවෙන්න නම් අර හයට තිබිච්ච ඉර එතන පටන් ඒත් ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ නැත්නම් එහෙම අපිට මධ්‍යාස්නය දකින්න කවදා හම්බ වෙන්නේ නැහැ. උදා වෙච්ච නිසා ඇති වුණ නිසා, හමුදේ නිසා ඇති වුණා. උදා නොවුණා නම් ඒක නැති නිසා කියන නිරෝධ නම් ඒක නෑ කිය. මේ ලෝක සම්මතිය යම් දුකක් උදා වෙනවා. දුකක් හටගත්තා කියන එක කියන්නේ දුකක් උදා වුණා කියලා ගන්න ඕනේ. දුකක් හටගත්තා කිව්වහම ගහෙන් ගෙඩියෙන්නේ නැහැ ඒ මොහොතේ හටගත් එකක් පේනවා. දුකක් උදා වුණා කිව්වහම කොහොමද මේක ආවේ කියලා මුලින් ඉඳන් දකින්න. දුකක ආරම්භය මුලින් ඉඳන් දැකනවා. එයාට කියනවා සමුදය දැක්කා. එකින් එක උදා වෙච්ච හැටි දැක්කා. අන්න ඒකවල දකිනවා ඒක එසේ නොවුනා නම් උදා නොවුනා නම් ওই දුක කියන தත්ත්වේ එන්නේ නැහැ නේ. විද්‍යාමාන වෙන්නේ නැහැ. ඔව්. එකතුවක් නිසා කාල කාල සීමාවක් හා සම්බන්ධ වෙලා ක්‍රියාත්මක වෙච්ච. එකතුවේ ප්‍රතිඵල තමයි අපි මේ එක එක සම්මත වලින් කතා කරන්නේ. මෙහෙම දුකක් ආවා මෙහෙම දුකක් ආවා ශෝකයක් ආවා සංවේගයක් ආවා මේ ආදි වශයෙන් කියන්නේ ඒකට. ඒවා එකපාර හැදිච්ච නෙමෙයි. নানা ආකාර අවස්ථාවල කරුණ උදා වෙච්ච ඒවෙන් ගොඩ නැගිච්ච එක. දැන් මට හරි බඩ කිනේ. ගහෙන් ගිනින් ඉන්නේ බඩ කිනාවත්. යම් මොහොතක ආහාර ගත්තා. ඊට පස්සේ ආහාරයේ තව රසය අවශ්‍යයි. කයට රසය අවශ්‍යයි. ඊට පස්සේ ආහාර දෙන්නේ නැතුව යම් මොහොතක බලන් නවත්තුවා. දැන් අර රසයේ ටිකෙන් ටික ටිකෙන් ටික කියන කයේ ශක්තියට ගෙවිලා ගියාට පස්සේ ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් මොකද වුනේ? ආයශරයක් ආහාර අවශ්‍යතාවය නිසා 10ක් නැගුණා. ඒ 10 මුදුන් පෙත්ත නැගුණාම මට ඉන්න බෑ හරි බලිගිනී කිව්වා. එහෙනම් බලිගිනී කියන එක උදා වුණා මිසක් ක්‍රමක්‍රමයෙන් උදා වීමෙන් හටගත් එකක් මිසක්. එකපාරට වෙච්ච එකක්. අන්න අපි දැනගන්න ක්‍රමයක්. එහෙනම් බලිගිනාක උදා වුණා මිසක් එකපාරට බලි හැදුලා නෙමෙයි. නැවත අපි මේ ලෝක සම්මතයේ කතාවේදී ගන්න බලි කිනේ උනාට පස්සේ තමයි එකපාරට සී කරලා මට බලි කිනේ කියන්නේ. එහෙනම් බලි කින කියන එක ඇතිච්ච හැටි අපි දැනගන්න ඕන. අපෝ හරි තුවාල එකක් උමයි. කැක්කුමක් දැම්මා. කියන දෙන්නට ආවා. දැන් කැක්කුම දැම්ලා කියන තැනට එනකොට පීඩිත කාර්යයක් ක්‍රියාත්මක වෙලා කැක්කුමක් උදා වුණා. තුවාලයක් හැදුනා. මම තරතුළු වෙලා ගියා. මස පෑදුනා. ක්‍රමක්‍රමයෙන් ඒකට අවශ්‍ය කරන්නා වූ අක්ෂණීය පෝෂණය සිද්ධ වුණේ නැහැ. විහෙ බීජ ක්‍රමක්‍රමයෙන් ඇතුල් වුණා. නෑ නෑ ඒකට අපද්‍රව්‍ය ඇතුල් වුණා. ඒවා ලේ සමග එකතු වෙලා හිටන් සටන් කරන්න පටන් ගෙන ඇති වුණා වූ ක්‍රියාවලිය සිද්ධ වීගෙන ආවා. අභ්‍යන්තරේ පරාජය වුණා. අර විහෙ බීජේ නැగిලා හිටියා. ඒවා ඉන්නේ මේරුවා. මේරීම නිසා ඒවැ ක්‍රියාකාරීත්වය අපිට දැයින පටන් ගත්තාම කියනවා ඇඳුම් දෙනවා හිතෙනවා කියලා. එහෙනම් මේක උදා වෙච්ච එකක් නිසා ක්‍රමක්‍රමයෙන් උදා වෙලා මතුවෙච්ච එකක් නිසා. එක වර හැදිච්ච එකක්. දැන් නිරෝධ කරන්න මොකද කරන්න ඕනේ? උදා වෙච්ච ක්‍රමයට අපහු වැඩ කරන්න ඕනේ. විහෙ බීජ ඇතුළේ තියෙන නිසා නම් කැක්කම හැදුනේ. දැන් විහෙ බීජ දුරු කරන්න අවශ්‍ය ක්‍රියාව කරගෙන යන්න ඕනේ. බේට දාපු ගාම කැක්කම හැදෙනවා, ඇරෙනවා. නෑ ක්‍රමක්‍රමයෙන් අර විහෙ බීජ නැතිලා අවශ්‍ය කරන මේ තුවාලේ පිළිහිදු වෙලා අර බාධකේ දුර වෙලා ගියාට පස්සේ දැන් කැක්කම නැති වුණා. නිරුදා වුණා. උදා වුණේ හේතුඵල ධර්මයක් වශයෙන් ප්‍රමාණිකූලව. ඒ විදිහටම අනිත් පැත්තට ක්‍රියාත්මක කරලා නිරුදා කරන්න ඕනේ. අපිට හටගන්න හැම දුකක්ම එහෙමයි. ගහෙන් ගෙඩියෙන්නේ එකපාර මතුවලා ඇත කියන තැන වැටෙන්නේ නැහැ. නමුත් අපි පුරුදු වෙලා තියෙන හේතු හදාව බලන්න පුරුදු නැති නිසා. ඇති වුනහම ඇත කියන තැන ඉන්න නිසා. මේක හැදුනේ කොහොමද කියලා බලන්න නෙමෙයි. අන්න සමුදේ කියන්නේ මේක හැදිච්ච හැටි දකින්න ඕනේ. යම් දෙයක් හටගත්තා නම් කොහොමද මේක හටගත්තේ? අපි හටගත්ත ක්‍රම රටාව දකින්නේ නැතුව. අර හටගත්ත අන්තිම ඵලයේ විතරක් අල්ලගෙන. අපි එතෙන්දන් අපි මේ මේ දඟලන නිසා තමයි. අපි එකෙන් මග හොයාගන්න බැරුව හැදිච්ච හැටි හොයාගන්න බැරුව දුක් විඳිනවා. මේ කොච්චර අසාධාරණද වාක්‍ය දැන් මෙච්චර බයිනවා මෙච්චර බයිනවා දැක දැක තන මට බයිනවා. මහා අපරාධය මේ මොකද්ද මේකේ තේරුම? මම පෙන්නන්න බෑ. දැන් ඇත කියලා හිතන් හදාගත් එකක් තියෙනවා වැඩි විලා වැඩි විලා හිතන් Tamanට හිතට දාවන්න වැඩි වෙච්ච වෙලාවේදී දැනගන්නවා මට හතුරෝ ඉන්නවා. උන් මට හිංගි කරන්නේ හැම වෙලෙම. හිංගි හිංසා කරනවා. දැන් මෙහෙම නිගමනය කරනවා. ඊ හතුරුකම උදා වෙච්ච හැටි දැක්කේ නෑනේ. දැක්කනම් මොකද වෙලා තියෙන්නේ? ඇයි ඒ තත්ත්වයටපත් උනේ? ඇයි මට හිංගි කරන තත්ත්වයටපත් වෙන්න හේතුව මොකද්ද? කවදාද මේ හිංගිය පටන් ගත්තේ? අපෝ ඒ දවස්වල නම් එහෙම නෙමෙයි හරි හොඳයි. මට වචනයක්වත් කියන්නේ නැහැ. එහෙම කාලෙකුත් තිබුණා. දැන් දැන් නෑ මට මේ වයින්නේ මම පෙන්වන්න බැරි. එහෙම කාලෙකුත් තිබුණා. ඕ අතර බැක්. අර පෙන්වන්න බැරි සත්‍යෙට උදා වුණේ කුමක් විලාද? අන්න එතෙන්දි දැක්කන. තේරෙන්න පටන් ගන්නවා. ඒක යථාර්ථය. ඉතල ප්‍රියමනාපෙන් හිටියේ මෙන්න මේ හේතුව. ඒක ක්‍රමක්‍රමයෙන් කලකොලුනේ කොහොමද? මම හිතුවක් ආර වුණා. කරන්න ඕන දේ කරන්නේ නැහැ. අවවාද කරලා පිළිගත්තේ නැහැ. මං හිතුවත් ආ විදිහට මට ඕනේ විදිහට කළා. ඒකෙන් එන්නේ අනිකුත් දිලා හිත මා කෙරෙහි කලකිරෙන පටන් ගත්තා. ක්‍රමක්‍රමයෙන් කලකිරලා කලකිරලා හිටන් ඒක උපරිම බුදුන් පෙත්තට ආවට පස්සේ දැන් මට බයි. දැන් මා ඒක පියනේ. එහෙනම් පියනේ නැද්ද උදා වුනේ? ඒ උදා වෙච්ච එකක් මිසක් ගහින් ගෙඩින්නේ එකපාර හැදිච්ච එකක් නෙමෙයි. දැන් මේක අරගන්නේ කොහොමද? ආපු හැටියෙම ආපහු ගියොත් හරි. නිරුදා කරගන්න ඕන. ශ්‍රමණයෙන් අවවාද පිළි අරගෙන. සැලකිල්ලෙන් කටයුතු කරලා. අර ඉස්සෙල්ලා මුලින් තිබිච්ච සතර ක්‍රමක්‍රමයෙන් ගෙනාව අන්න දැන් අර ඉස්සෙල්ලා තිබිච්ච තරහ ඉවරයි. අන්න නිරෝධ වුණා. මේක තරහක් ඇති වුණා තරහක් නැති වුණා හතුර ඇති වුණා හතුර නැති වුණා කියලා එතනමයි බලන්න ගියොත් එහෙම. අර අතරමගේ වෙච්ච එක හිතන්නේ නැතුව අපිට කවදාවත් පිළිසරණක් ගන්න බෑ. මිදෙන ක්‍රමය දැනගන්න බෑ. දැන් නමුත් අද ලෝකයට වෙලා තියෙන්නේ උතනයි. පටන් ගන්නේ පුංචි දෙයකින්. ඒ දේ ටිකෙන් ටික ලියලා ලියලා ඇවිදලා ඇවිදලා එන එක මහත් බවට පත් වෙනවා. ඊට පස්සේ බුද්ධිලා එතන ඉඳගෙන තර්කවාද ඔක්කොම ඉදිරිපත් කරනවා. දැන් තර්කවාදයක් කරන්න දෙයක් නැහැ. යථාර්ථය දැක්කන. යථාර්ථය දැකෙන තීරි හා බුද්ධිලියට වෙන්නේ අර ඵලයේ පිහිදලා හේතුව දකින්න නැතුව. ඇත නැත කියන දෙකට බැහැර කටයුතු කරන්න යනවා. මේක හරි අසාධාරණයි. ඇයි මට බයින්නේ? මම මොන වරදක් කළාද බයින්නේ? දැන් මම හැරුණත් වැරදි. අනේ දැන් කියන්න පටන් ගන්න. කවදා ඉඳන්ද හැරුණත් වැරදි වුනේ. අපි හිව්වේ නෑ. උදා වෙච්ච හැටි හිව්වේ. හැමදාම එහෙමද? පටන් ගත්තා ඉඳන් එහෙමද? එහෙම නෙමෙයි. ක්‍රමක්‍රමීනේ මේක ඇති වුනේ. ඒකට හේතුව මොකද්ද? අනේ උදා වෙච්ච හැටි දකින්න. සං උදා වෙච්ච හැටි දැකනම් සමුදේ දැක්කා. සමුදේ දැකනම් යාර විදිහට මග තියෙනවා. උදා වුනේ මෙහෙම කියලා දැනගත්තා නම් ඒක උදා නොවෙන්න නම්. ඒ හේතුව නැති කරගෙන ගියොත් ඒ උදායින් ඉවරයි. නිරෝධයි. ඉතින් මේකට මොකද කරන්න ඕනේ? මේ සං එකතු කරගත්ත නිසා තමයි මේ වැඩේ වෙලා තියෙන්නේ. සං වරන්න පටන් ගන්නවා කියන්නේ. එකින් එක එකින් එක එකතු කරගත්ත එක නැති කරන වැත්ත හේතු හොයන්නේ ඒකයි කරගන්න. සංවර වෙනවා. අසංවර නිසා ඔක්කොම ප්‍රශ්න මතු වුණා. සංවරත් ඒ තිබුණා නම් කෙනෙකුට කියන්න දෙයක් නැහැ. බයින්ද විදිහක් නැහැ. Taman කටයුතු කරා ප්‍රමාණිකුල වෙනවා. වරදක් දකින්න නැතුව යනවා. එහෙනම් ඇති කරගත සං බලන්න පටන් ගන්නවා. සංවරත් ඒ සීලං කිව්වේ ඒකයි ශික්ෂණය වුණා. හරියට ශික්ෂණය වුණා කියලා කියන්නේ. තමා විසින් කරන කියන කටයුතු හරියාකාරව ධර්මානුකූලව නියම ක්‍රමයකට කරන්න පුරුදු වෙන්න ඕනේ. තමන්ගෙන් අනුන්ට අවදක් නොවෙන්නේ අනුන්ගෙන් Tamanටත් ආවේදක් නොවන විදිහට වග බලා ගනිමි. ඒ ආකාරයෙන් කටයුතු හරියට කරගෙන ගියා. අනශික්ෂණයක් ඇති වෙනවා. දැන් මිනිස්සු ඒ වටිනාම පැත්ත පැත්තකින් තියලා. ප්‍රශ්නේ මතුවෙන් දිවිච්ච පැත්ත පැත්තකින් තියලා. මම සතු මරණ කෙනෙක්. මම හොරකම් කරන කෙනෙක්. මම කවදාවත් කාගවත් හොරකම් කරන්නේ නැහැ. මම කාමී වර්ධව හැසිරෙලත් නැහැ. මම බොරු කියලා අනුරවට්ටලත් නැහැ. ඒව එකක්වත් කරලා නැහැ. ඇයි මට ඒක මෙහෙ ප්‍රශ්නේ වෙන්නේ? මෙච්චර සීලවන්ත ගුණවන්ත මට. අන්න ප්‍රශ්නයක් ඇති කරගන්නවා. දැන් බුද්ධිලේ දැකලා නැහැ සං උදා වෙච්ච හේව සමුදේ වෙච්ච හේව. අපි නොදන්න පැත්තක් තුළ අපි ගිහින් තියෙනවා. මම කොච්චර සතු මරුවත් හරියන්නේ නැහැ. දැන් භාර්යාව සාපුරුෂයාට කන්න දිග හදලා දුන්නේ නැහැ වෙලාවට බයිනවනේ. බයිනේ හේතු මම සතු මරන්න නැති හින්නේ ඉඳලා වෙන්නේ. මම සතු මරන්නේ නැහැ. මම හොඳ පන්සිල් රකින්න කෙනෙක් මෙච්චර ඉන්න මට ඇයි මේ බයිනේ මේ මිනිහා කියලා හරියනවා. වෙලාවට කන්න ටික හදලා දෙන එක භාර්යාවගේ යුතුයකම නේ. එයා ඒක හරියට නොකළා නම් ඒකේ විපාක කෙනේ දර වැනු. එයා රතු බලන්න නැතුව ඒක වැනු වහන්න තියෙන්න පුළුවන්. වෙලාවට කන්න ටික හදලා දෙන එක රතු අර පස්පව් පංච දුස්චරිතයයි තියෙන්නේ නෙමෙයි. පංච දුස්චරිතයට යන කොච්චර හිරියක්. එයා එයාගේ යුතුයකම හරියට ඉටුකලේ නැත්නම්. දැන් ඒකනේ වැනු ගන්න හේතුව. දැන් එයා කියනවා මම මෙච්චර සිල් ගන්නවා. මම මෙච්චර හොඳින් ඉන්නවා. මේ මිනිහා මටම බයින. දැන් ඒ මිනිහා මට බැන්නේ මං සිල් ගත්ත හින්දාවත් සිල් ගත්ත නොගත්ත හින්දාවත් නෙමෙයි. ඒ මිනිහට වෙලාවට කල් ටිකක් දාලා දුන්නේ නැති හින්දා. ඒ මිනිහා බලාපොරොත්තුලා නේදී. මගේ යුතුයකම් වුණා නේදී. මගේ යුතුයකම් බහැරලා ඉන්න මං සිල් ගන්න ගිහිලා ඉතින් ගියා බැනුම් ගන්න වෙනවා කියන්නේ. බලන්නකො මෙච්චර පින් කරලා යන මට. ඇයි මේ වදී? ඇයි මට මේ මේ මේ කරදරේ ඉන්නේ? කොහොම බුදුදහමේ ප්‍රතිඵලයක් මට නැද්ද? ඉතින් අහනවා. මම මෙච්චර සීල් සමාදන් වෙලා ඉන්නවා. කොහෙද සීල් ගන්නවා? මේ මිනිහට මාව පෙන්වන්න බෑ. මේ ගෑනිට මාව පෙන්වන්න බෑ. ගෑණිගේ මිනිහටත් මිනිහගෙන් ගෑණිටත් ඉති ඉති යම්කිසි යුතුයකම් කොටසක් තියෙනවා ඒ ටික නොපිරිහෙලා ඉටු කරන්නේ නැතුව බැනුම් අහලා ඉන්න පුළුවන් දෙන්නර දෙන්න තරහ නැවි ඉන්න පුළුවන් කොච්චර හිල් ගත්තා දැන් මේක තමයි දුක්ඛ සමුදය දැකේ නැති හැටි ලෝක සම්මතවල වෙලා ඉඳන් පදපරම වෙලා පදයක් උස්සගෙන ඉන්න පුද්ගලයා දෘෂ්ටියක් උස්සගෙන අපි සීලවන්තයි ගුණවන්තයි ඇයි අපිට බයින්නේ කියවට හරියන්නේ නැහැ. සීලවන්ත ගුණවන්තකම කියන්නේ එක පැත්තක්. බැනුම් අහන්න වෙලා තියෙන වෙන හේතුවක. අනේ බැනුම් අහන්න හේතුව දකින්න ඕනේ. ඒ ක්‍රමක්‍රමයෙන් මතුවෙච්ච එකක්. ඒ වෙන එක දවසක් කන්නේ නැහැ බැලුවා. සද්ද නැතුව නිකන් හිටියා. හරදර ඇති ඔළුව හැප්පම හරිය ඇතිනි. බලනකොට මගුත් නැහැ. අද බලනකොට සාප්පු සාවරිය ගිහින්. තව ටිකක් අරගෙන පළමු කැවිදිල හිටන්වත් ඉවර නැත. ඇවිල්ලා බුදියා ගත්තා. මරකම් මැනි. නොමලවදියා දෙමි. යහෝ මෙච්චර වැඩ කළා වැඩ කළා ගෙදර ආවා. ආපු ගිර ඇවිදලා තුයයි කියලා හිටියා. ඒක කළෙත් නෑ. අනේ හාල්ටි කල්ලි පෙති යන්නකො. අර මගුලා ජපෝ මේ වෙලා තියෙන්නේ. මේ ගැන කියන මට කියලා මට ඔය කියලා ලියන්න කන්නේ ඒ ගැන හදලා මේ වැඩක් කරලා ඔක්කොම දැන් මම කියන මම පන්සිල් ඉස්සරහ කියනවා මම පොඩි සිල් ගන්නවා ඉතින් ඇයි මේ මිනිහා මායක තරහ වෙන්නේ? දැන් පොයේ රිහිල් ගන්න එකද මේ මිනිහා තරහ වෙන්නේ හේතුව? පිට නොගන්නේ ඒකද? පන්සිල් රකින්න නැති දෙයක මේ මිනිහා තරහ වෙන්නේ හේතුව. අන්න අපි ඒක දකින සමුදේ දකින්නවා කියන්නේ ඔන්න ඔතන. යමක් යමක් නිසා අපිට දුක කරදරයක් ආවනම් ඒ ඒ දුක කරදරයට හේතුව මොකද බලන්න ඕනේ. අපි ඕක තේරුම් ගන්න නැතුව අපි අද හරි අමාරුවක වැටලා ඉන්නවා. මෙච්චර සීලවන්තයි මෙච්චර ගුණවන්තයි මං කාටවත් කරදරයක් කරන්නේ නැහැ ඔක්කොම මටම බයින්නේ. දැන් මෙහෙම අහනවා. බයින්ඩ හේතුව හොයන්නේ නැතුව ඒකට වෙන එකක් අපරලා උඩා. සීල් ගත්තා නම් බයින්න තියෙන්න ඕනේ. එහෙම එකක් තියෙන වෙන හේතුවර වෙන ඵලයක් හම්බෙනවා. යම් ඵලයක් හම්බුනේ ඒකට අනුකූල හේතුවකින්. බෞද්ධය කියන්නේ අන්නේ හේතුව දකින්න ඕනේ. එතකොට යථාර්ථය තියෙන්නේ. ආ සීලපත පරාමාසයට වැටිච්ච අය තමයි අර දුක් විඳින්නේ. කු වෘතයක් හැකරකයි වෙලා ඒකම උද්දාම කරගෙන ඒක උස්සගෙන මම මෙච්චර සූදානම්. ඇයි මට මෙහෙම කරන්නේ? කිව්වට හරියන්නේ. අල්ලපු ගෙදර මිනිහට පෙන්නන්න බෑ. පරපිටා මිනිසුන්ට පෙන්නන්න බෑ. බලන්නකෝ මම මෙච්චර සීල් ගන්න යනවා. මං කාටවත් වරදක් කරන්නේ නෑ. මිනිසුන්ට මාව පෙන්නන්න බෑනේ. උන්ගෙන් ඇහුවොත් මොකද? අපේ වත්තේ ගෙදර පොල්ලතු බැඳ බැඳ කියා. ඔක ගෙදර නිකන් ඉලා හිටියා. අපි අර ගහම පොල්ලතු ටිකක් බඳින්න දෙන්න කිව්වා. ඔක ගණන් ගත්තේවත් නෑ. උගේ වැඩකින් රත් මොකටද යන්නේ? දැන් වෙලා තියෙන්නේ ප්‍රශ්නේ ඒකයි. එයා සිල් ගත්තේ නැති සිල් ගත් එකවත් සිල් ගත් එකක් නෙමෙයි තරහ වෙන්න හිතන්නේ පොල්ලත් බැඳ ගන්න අවශ්‍ය නැද්ද පොල්ලත් බැඳලා උදව් කරන්න කියේ. අල්ලපු ගෙදර දාණය. උන්ගේ දාණය උන් කරගන්නේ නැහැ මං සිල් ගන්න යනවා. මේ සිල්ලාගෙන ආවට පස්සේ මොකද කරන්නේ? ළඟ අහල පහල ඉන්නේ උන්ගේ වැඩක් නෑ. හදිසිය කරවලයක් වුණාක වෙච්ච එකට එකෙක්වත්. ඒ මිනිහා කල්පනා කරනවා මට උන් ඒකට මම උදව් කරලා වැඩකුත් නෑ. අර සමගිය නැති වෙන්න හේතුනේ ඒකට ඒ අවශ්‍ය කරන්නා වූ ඵලයට හේතුව නැති කරුණ නිසා. සමගිය ඇති වෙන විට මේ සමගිය නැති ඵලයේ කුමන හේතුවකින්ද උදා වෙන්නේ? ඒක දැකේ නැති නිසා. උඩ අසමගියට ගොදුරු වෙන්න සිද්ධ වෙනවා. ඉතින් මම මෙච්චර සීලවන්තයි ගුණවන්තයි මෙච්චර කරනවා මටම අනිකෙව බයිනවනේ. දැන් හරියනවද කාරණා? බුදුදහම තියෙන්නේ යම් කිසි තැනක යවකින් අසහනයක් දුකක් හටගන්නවා නම් ඒකට හේතුව හොයන්න. මෙන්න මේ හේතුවටයි මේක හටගත්තේ. මට ඒක එපා නම් ඒකට මම අකමැති නම් ඒ ඵලයට අන්නේ හේතුව හොයලා දුරු කරගාම ඒ ප්‍රශ්නේ ඉවරයි. ඒකට වෙන එකක් පටලවන්න හරියන්නේ නැහැ. හේතුඵල වාදය බුදුදහම කිව්ව ඕන ඕකටයි. එහෙම කරා නම් අපිට අද මොන ප්‍රශ්නයක්වත් ඉන්නේ නැහැ. අපි දැනට ඔබින විදිහට හේතුව දැකලා ඵලය දැකලා ඵලය අවදි නම් ඒකට අවදි හේතුව දුරු කරලා ඒ ඵලයේ වැඩ සහිතන යහප සාන්තනම් ප්‍රණීතනම් ඒකට අවශ්‍ය කරන හේතුව වඩලා ඒ තුලටපත් වෙනවා. එහෙනම් එයාට කවදාවත් ওই පන්නයක් එකක්වත් එන්නේ නැහැ. මේ යථාර්ථය විදිහට දකින්න ඕනේ. ඉතින් ඒක දැනගත්තා නම් තමයි නියම බෞද්ධයෙක් ඉන්නේ. බෞද්ධයෙකුට වායුවෙන් කරදරයක් එන්නේ විදිහක් නැහැ කියන්නේ ඔන්න ඕකයි. බෞද්ධයා කරදරේ දකින්නවා, කරදරේට හේතුව දකින්නවා, කරදර නිරෝධය දකින්නවා, නිරෝධ මාර්ගය දකින්නවා. දුක දකින්නවා, දුකට හේතුව දකින්නවා, දුක නිරෝධය දකින්නවා, දුක නිරෝධ මාර්ගය දකින්නවා. මේ දුක නිරෝධ මාර්ගයේ හිමි සමාදන් වීම කියලා ගත්තොත් හරියනවා. නෑ තමන්ගේ අසංගරත්වයක් තියෙනවා නම් අභ්‍යන්තරේ ප්‍රාණඝාත අදත්තාදාන කාමීත්‍යාචාර මුසාවාද ප්‍රසන ආවාද පරසාවාද සම්පප්පලාප අවිජ්ජා ව්‍යාපාද මිත්‍යා දෘෂ්ටි කියන මේ දස අකුසලයන්ට මගේ තමන්ගේ මනස පොළඹවුණු. ඒ වඳු කරදරයක් තමන්ට තියෙනවා අන්න ඒ කරදරය අරගන්න හේතුව තමයි ඒකින් අහකලා තියෙන හිල් සමාදන් වෙලා ශික්ෂාගාමීව ඉන්න පැත්ත. ඒක ඒකේ හේතුව. ඒකේ මේ හේතුව මේ හේතු නිරෝධ කරන්න ක්‍රමය. ඵල නිරෝධ කරන්න ක්‍රමය. අන්න ඒ ක්‍රමයට දැනගන්න ඕනේ ඉතින්. යම් කෙනෙකුට රාගය එනවනම් රාගයෙන් ඔහු කලබෝනවා නම් රාගයට හේතුකාරක වන්නා වූ දේවල් පිළිබඳව සංවර වෙන්න ඕනේ. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් ඌට රාග නිරෝධය වෙලා රාගය නිසා ආපු දාහේ නැති වෙනවා. යම් කෙනෙකුට ද්වේෂය එනවනම් ද්වේෂයට හේතුකාරක වන්නා වූ කාරණා දෝෂේ කාරණා දැනගෙන තමා විසින් සිද්ධ කරන කාරණා හිතින් කයින් වචනේ කරණේවා දැනගෙන ඒ හේතුවේ ඵලයේ වශයෙන් උදා වෙච්ච එක තමයි මේ ද්වේෂ සහගත මානසිකත්වය. ද්වේෂ සහගත මානසිකත්වයේ හේතුකාරක වුණේ ඒ ටිකනම්. මම ක්‍රමක්‍රමයෙන් ඒක නිරෝධ කරන්න ඕන. ඒකට අවශ්‍යනේ හිතවිලි ක්‍රියාවදන් එකින් එක එකින් එක දුරු කරගෙන ගියාම ද්වේෂයට හේතු කාරණා නිරෝධ නම් ද්වේෂේ නැවති ඵලයේ නිරෝධය සමග මනස ද්වේෂයෙන් තොරයි. මුලාවටපත් වෙන්නා වූ මානසිකත්වයක් ඵලයේ වශයෙන් ලැබුවා නම් Tamanta අවැඩෙනවා. මුලාවට හේතු වෙන හිතවිලි ක්‍රියාවදන් නිසායි ඒක හටගත්තේ. අන්නේ හේතුව ක්‍රමක්‍රමයෙන් අයින් කරලා දැම්මහම දැන් මුලාව හට ගන්න තිබිච්ච හේතු ඉවරයි. එහෙනම් මුලාව නිරෝධයි. රාග දේශ මොහ දුරු කරන්නේ ওই ක්‍රමයට. එදිනෙදා කරීතු රාග දේශ මොහ දුරු කළා කියලා ඒ ටික කරගත්තට අපි එදිනදා මේ ජීවනෝපාය ගිනේ ජීවත් වෙන කටයුතු වල තියෙන ප්‍රශ්න විචාරණය කරන ওই ටිකෙන් හරියන්නේ නැහැ. ওই ටික අපේ විමුක්තිය සඳහා තියෙන හරිය. රාගක්ෂේත, ද්වේෂක්ෂේත, මොහක්ෂේත ඒ ටික හරිය. හැබැයි රාගක්ෂේර දේශක්ෂේර මොහක්ෂේර කරන පුද්ගලයා තමගේ යුතුයකම් ඉටු කරන්නේ නැතුව හිටියනම් අන්නේ සමාජයෙන් ඉන්නව ප්‍රශ්න වලින් බේරෙන්න පුළුවන්. ඒක ඒකට හේතුඵලෙ නෙමෙයි. අන්න අපි දැනගන්න මේ යුතුයකම් ඉටු කරුවා නම් අපිට ඒ සමාජයෙන් ඉන්න දිවිච්ච අනිෂ්ට ප්‍රතිඵල ඉන්න දිවිච්ච ඵලෙ ඒකින් ඉවරයි. සතිය ශ්‍රේෂ්ඨයි ඒත් වෛරයෙන් නොබිදේ කියලා බුදුරණන් අන්තිම දේශනා කරා. සතිය ශ්‍රේෂ්ඨයි. සතර සතිපට්ඨානෙ අති ශ්‍රේෂ්ඨයි. හැබැයි වෛරයෙන් මිදෙන්න බෑ. මෙත්තා සහගත හිතවිලි ක්‍රියාවදන් ඇසුරු කරගෙන කරන කටයුතු වලින් යහපත් කටයුතු වලින් වෛරයෙන් මිදෙනවා. වෛරයෙන් මිදෙන මඟ වෙන එක හතරහදිපත්තායෙන් කරන නිවන් මඟ තව එකක්. රාගක්ෂේ දේසක්ෂේ මොහක්ෂේ කරන එක තව එකක්. අපි රාගක්ෂේ දේසක්ෂේ මොහක්ෂේ කරලා හිටියා. අපෙන් විච අවැඩකට යම් කෙනෙක් වෛර කරන්න පටන් ගන්න තිබුණා නම් අපි ඒක කළා. අපි ඒ ගැන තකන්නේ නැතුව. ඒකට කළ යුතු කරන්නේ නැතුව හිටියන. අර වෛරකාරය අතරින් මහන්ලා හිටියන හාමුදුරන්ට බයව ගණේ අපි දන්නවා කගේ හැටි. හාමුදුර අරිහත් ත්‍රවත් වෙලා ඉඳ පුළුවන්. ඕක අපි දන්නේ නැද්ද? ඕක අපිට මෙහෙම ගහලා ගිහින් මහණු. අර වෛරය අත්හැරනවා. අරිහත් ත්‍රවත් වෙන මග අරිහත් ත්‍රවත් වෙන මගක් මිසක් ලෝකයාගෙන් වෛර කරන එක දුරු කරන මගක් නෙවෙයි. ඉතින් ඒ වෛරයට යමක් හේතු නම් අන්න ඒක දුරු කරගත්තාම ඒක ප්‍රතිඵලය වශයෙන් අපිට ඒක මිදෙන්න පුළුවන්. ඒක තමයි අවශ්‍ය වූ විට එකවරම වචන වලට නගා ගැනීමට අපහසු වෙනවා. ඇතැම් අවස්ථාවල පසුවිය මතක් වෙනවා. දැන් මෛත්‍රී ජීවිතයෙන් ගත කරන ජීවත් වුණත් ඒ විදිහට ජීවත් වුණත් මිත්‍යාසහගත විදිහට ජීවත් වුණත් මේ මතකයේ අලුපාඩුව මගහරවා ගන්නේ කොහොමද කියලා අහනවා. මෛත්‍රී හිත තවම හරිහැටි වැඩි නැති බවද මෙයින් පෙනෙන්නේ කියලා මෙහෙමත් ප්‍රශ්නයක් අහනවා. දැන් මෙන්න මේකදී අපි වැදගත් දෙයක් දැනගන්න ඕනේ. මේ අහන දේ කියා දෙන්න යනවා කියන වචනේ බොහොම බැලෑරුම් වැඩක්. මෙතෙන්දි දැනගන්නේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ ලක්ෂ ගණන් මහරහතන් වහන්සේලා හිටියා. හැබැයි මහරහතන් වහන්සේලා ඔක්කොම කියා දෙන්න ගියා කී දෙනා දිදලා තියෙනවා. අතේ ඇඟිලි 10 වගේ බොහොම පුංචි පිරිසක් හිටියා කියා දෙන්න. අහපුදී අහගෙන තමන්ගේ වැඩේ කරගත්තා ලක්ෂ ගණන්. 10 දෙනෙක් විතර හිටියා අහලා දැනගත්ත දේ ලෝකෙට කියා දෙන්න. මේක බොහොම බැරෑරුම් දෙයක්. ලෝකයට කියා දෙන දේ හොඳ වුණාට ඉගිල්ලේ උඩින් යන්න පුළුවන් හොඳ වුණාට ඉගිල්ලෙන් පරල යනවා මොකද කරන්නේ? පරු තියෙන එක ඉගිල්ලේ යන සත් නැති කරලා ඉගිල්ලෙන් උඩ රට වෙනවා. මේ අනුන්ට දේශනා කරනවා කියන එක සෙල්ලමක් නෙවෙයි. ඒක අති දුර්ලභ ලෝකේ පහළ වෙන දේශකයන්න් වහන්සේලා කියන ධර්මදරයන් වහන්සේලා කියන අති දුර්ලභ කොටසක්. මේ ශ්‍රාවකයෝ විසින් මේ සියල්ල අහගෙන සමන් දරාගෙන තමන්ගේ වැඩේ කරගන්න එක ප්‍රධාන කාරණා. අනික් අයට කියා දෙන්න යනවා කියනකොට හසල දැනුමක් තියෙන්න ඕනේ. කියා දෙන්න ගියාම ප්‍රශ්න අහනවා. නිකම් ඔලොමටලිය වගේ කියන එක අහන්නේ නෙමෙයි ලෝකේ ඉන්නේ. විවිධාකාරයෙන් කරකවල ප්‍රශ්න අහනවා. ප්‍රඥාහන කියලා කියන්න බැරි බව දැනගත්තොත් ඇවරෙන එක ප්‍රඥාහන ඉතින් අඹරවල යවන. ඊට පස්සේ අපි වැඩි අපිටත් ඇකිලි. ඊට පස්සේ මෝලිය වගේ තොවිත් ඇවිදලා ඉතින් ඉති කියව කරනවා කියලා තමයි බැනුම් අහන්නත් වෙනවා අන්තිමට. උන්ගේ දෘෂ්ටියට අපි කොටු උනේ. උන්ට ප්‍රශ්නෙට උත්තර දෙන්න බැරි වුණා. මෙන්න මේ නිසා අපි දැනගන්න ඕනේ අපි අපේ වැඩේ කරගන්න පළමුවෙන්. දේශකේ වෙන්න හේතු ඇත්නම් ඒ හේතුකාරකේ මුල ඉඳලා පේනවනේ දැන් අලිපැටිය ගොපන්නට පස්සේ ඉස්සෙල්ලා පේන්නේ නැති ඇත්පැටියෙක්ද අලිපැටියෙක්ද කියලා. පැටියා අලි ඇතින්නද පැටියා උපන්නට හැටිය බැලුවාම ඇත්පැටියෙන් නම් පුංචි දල කැල්ලක් එළියට පැලලා තියෙනවා කටේ. පුංචි කාලෙම පුංචි දලක් තියෙනවා. ඒතරම් අපි නිගමනය කරනවා මේ ඉපදලා තියෙන ඇත්පැටියෙක් කියලා. ඉපදලා තියෙන නිකන් අලිපැටියෙක් නා. ඒක ලොකු වෙලා උස්මාහත් වෙලා තරුණ වාසියට ඇවිල්ලා බැලුවා දලක් නෑ. ඉන් දල ඇති එක කරන්න යන එක අර අලියා කරන්න කිව්වොත් මොකද වෙන්නේ? පුරවන්ද කරන්න. ඒ වගේ දේශකයන්න් වහන්සේලා ඇත්ත ඇව්වා. පුංචි කාලේ ඉඳලා මෙයාට ඒ හුරුවක් තියෙනවා. ඒ හැකියාවක් තියෙනවා. ඒ හැකියාව තියෙන කෙනෙක් ඒ ධර්මතර වෙලා ධර්මයේ පිළිබඳ හසල දැනුවටපත් වෙලා අධ්‍යක්ෂින් ලැබුවටපත් වෙනවා. එහෙම අයට පුළුවන්කමක් තියෙනවා ඒ දිග කරන්න. මේක සසර බොහෝ කාලයක් ඉඳලා හුරු පුරුදු කරගත්ත හැකියාවන් ප්‍රගුණ කරගත්ත අයට ලැබෙන දෙයක්. නොහැකියාවක් ඇති කෙනෙක් ප්‍රගුණ කරනවා කියන එකත් මේක ලේසි වැඩක් නෙමෙයි. අනන්ත සංසාරේන වාසනා වාසනා මේ ශක්තිය තමයි. ඒ ඒ කරා තියෙන්නේ හුරු පුරුදු. මේවා එක අධ්‍යාපනයේ දෙහික හුරු වෙන්නේම නෙමෙයි. ඒ බඳු හුරු පුරුදු ඇවි සැරියුත් මහරහතන් වහන්සේ කල්ප ලක්ෂ ගානක ඉඳලා දේශකේ වශයෙන් පෙරම් පුරාගෙන ආපු කෙනෙක්. අන්නේ දේශනා ඥානීය මතු වුණා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ. ඊට පස්සේ උන්වහන්සේ දේශනා කරන්න පටන් ගත්තා ධර්මයේ උන්නේක ආකාරයෙන් විග්‍රහ කරලා. හැබැයි හරිත් මහ රහතන් වහන්සේ ඒක කරලා අන්‍ය රහතන් වහන්සේලාට ඒක කරන්න බෑ. ඒ අධ්‍යය මුළු ජීවිත කාලයේ වහන්සි වුණා ඒ හැකියාව ලබන්න හැකියාවකුත් නෑ. අන්‍ය වගේ අවස්ථාවක් වංගීත හාමුදුරුවෝ ගී කාලේ ඉඳලම කාව්‍යමය හැකියාවක් ලබා දුන්නා. ඒ හැකියාව ප්‍රගුණ වෙලා හිටන් බුදුරජාන් වහන්සේගේ පටිභාන කවිත්වයෙන් අගපැන්පත් ලැබෙන සනකුරුත් ලැබුණා. ඉතින් ඒක සියල්ලන්ටම කරන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි. මොගලන් මහරහතන් වහන්සේ 이르දි බලයේ හේතු වාසනා ලැබලා තිබුණා. ඉතින් උන්වහන්සේට ඒ தත්ත්වය මත වෙලා උන්වහන්සේ මහා 이르දි බල ලැබුවා. ඒක සියල්ලන්ට මේ தත්ත්වෙට ඉන්න පුළුවන්කම දුන්නා. මෙන්න මේ ආකාරයෙන් එක එක්කෙනාට උරුමයන් තියෙනවා. ආසාව එකක්. හිතේ තියෙන බලාපොරොත්තු තියෙන নানা ආකාර දේවල්. පුංචි ළමයෙක්ගෙන් හොත් කවුරු වෙන්නේ නැහැ. මම දොස්තර කෙනෙක් වෙන්න. මම ගුරුවරයෙක් වෙන්න. ඉංජිනේරුවෙක් වෙන්න. පුංචි මනසේ ඇවිත් තියෙන පොඩි ඒවා නෙමෙයි. බලනකොට මල පොතකුරු ඉගෙන ගන්නත් බැරි එක. ඒක මෙලොව පුළුවන්කමක් හැකියාව නැති එක. එනකොට පුංචි මනසේ එන්නේ ලොකු ලොකු තනතුරු. ටික දවසක් ගියාට පස්සේ ඉස්කෝලෙන් කටි පැනලා එන පැනලා යනවා. සත්‍ය අධිකාරයක් වෙන්න පුළුවන්. දැන් මෙන්න මේ වගේ අපේ මානසයට එනවා. ওই විශේෂ තනතුරු. ඒවට ආසාවෙන් කරන්න ගියාම Tamanට බැරි දෙයක් කරන්න ගියොත් එහෙම අමාරු වෙනවා. ශ්‍රාවකෙක් වශයෙන් ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ Taman Tamanගේ අරුපාඩුව හදාගෙන දැනගත් අවබෝධය තුලින් ඒකට ලොකු වටිනා බව දැනගෙන ඒ ටික කරගන්න. හැකියාවක් ඇත්නම් Tamanටම තේරෙනවා මේක මට මෙහෙම විසඳන්න පුළුවන්. පුළුවන් නම් පුළුවන් දේ කරනවා මිසක් බැරි දේවල් වලට දඟලලා එහෙම ලබන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉතින් සතර සතිපට්ඨානිය වැඩුවා. සතර බ්‍රහ්ම විහරණ වැඩුවා. සතර බ්‍රහ්ම විහරණ වලට ලැබෙන ප්‍රතිඵලයක් නැත්නම් ඒක ලැබෙනවා. මිත්‍යාසහගත චේතෝ විමුක්තිය, කරුණාසහගත චේතෝ විමුක්තිය, මුදිතාසහගත චේතෝ විමුක්තිය, උපේක්ෂාසහගත චේතෝ විමුක්තිය කියන මෙන්න මේ හිතේ ලබන්නා වූ චේතෝ විමුක්තිය. එක්තරා සමාධි හතරක් ලබනවා. මේ මෛත්‍රී විහරණේ ගත කරන අය. ඒක ඒකේ ප්‍රතිඵලය. ඒකේ ප්‍රතිඵලය අගතෙන්පත් වුණා. ඒ කියන්නේ බ්‍රහ්ම විහරණ හතරම ලැබුවා. එයා දේශකයෙක් වෙන්නේ පැත්තේ නෙමෙයි. ඒ ටික ලැබුවර දේශකයෙක් වෙන්න බෑ. දැන් ආනන්ද හාමුදුරුව මහා දේශකයෙක්. හැබැයි සෝවාන් ඵලයට විතරයි පත් වෙලා හිටියේ බුදුරන් වහන්සේ පිරුණම් පානකොට. හැබැයි ඒ කාලේ වෙනකොට මේක විදිහේ ප්‍රශ්න විසඳ ගන්න ඕන අය. අරිහතුන් වහන්සේලාගෙන් ප්‍රශ්නයක් ඇහුවා. ওই ප්‍රශ්නේ ආනන්ද හාමුදුරන්ගෙන් ගිහිල්ලා අහන්න කියලා යවනවා මිසක්. ඒ ප්‍රශ්නේ ඉතින් අරිහත්යේ ජයග්‍රහණයට කාරණයක් උනේ නෑ. අරිහත්යේ නිසා උන්වහන්සේ රාගක්ෂේ, දේශක්ෂේ, මොහක්ෂේ කරලා. හැබැයි දේශකෙක් නෙමෙයි. නිසා ඒ බඳු ප්‍රශ්නයක් ආවම ගිහිල්ලා ඔක ශරීර හාමුදුරන්ගෙන් අහන්න. ওই ප්‍රශ්නෙට උත්තර දෙයි ශරීර හාමුදුරුවෝ. ඔක අහන්න ආනන්ද හාමුදුරුවන්. මේ මේ විදිහට ඇව්වා මිසක්. ආ ලක්ෂ ගාණක් කියලා රහතන් වහන්සේලා ධර්ම දේශනා කරන්න ගියෙත් නෑ. දැන් මේ වේදනාව කියන එක හරි ගැඹුරු දෙයක්. නොදැන වේදනා කරන්න ගියොත් අපිට පැටලෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ අපි යන මාර්ගය වහගන්නත් ඒක හිතෙනවා යල තිබිච්ච මාර්ගයත් වැහිලා යනවා. ඔය දේශකේ පිළිගන්න හරි කැමති ලෝකේ. අන්න ඒ නිසාම අභ්‍යන්තරයේ සියුම් උපක්ලේශය බලපානවා. මට දේශකෙක් වෙන්න ඇත්නම් කියලා. මේක පේන්නේ නැහැ දයාවෙන් කරුණාවෙන් කරන එකක් ඇති තමයි ඉදිරිපත් වෙන්නේ. නමුත් ඔක අභ්‍යන්තරයේ අන්නේ එහෙම එකක් තියෙනවා. ඒක සියුම් මාන්නයක්. ඒ බැින්නේ අර බල්ලු කරන මේ මෙයා කරන වදුරු කරන මාන්නයක් නෙමෙයි. ඒ වුණාට එක්තරා විදියක මාන්නයක්. උපක්ලේශයක් වෙනවා. අන්න ඒ නිසා ඒ උපක්ලේශය අපිට බාධාවක් වෙනවා. කෙනෙකුට යහපත කරන්න ධර්මය දේශනා කරන්න ආසාවක් ඉදා කියන එක අර අර කියන මේ බල්ලෝ ඇති කරන හරක් වගේ ඒ වගේ සත්තු ඇති කරන මාන්නයක් නෙමෙයි. නීච මාන්නයක් නෙමෙයි. හැබැයි තමාගේ තිබෙන මාර්ගය වලා ගැනීමට ඒක බාධකයක් වෙන උපක්ලේශයක් වෙනවා. මේ හැකිනම් කරනවා මිසක් නොහැකිනම් දඟලන්න බෑ. එහෙම ඒවා තියෙනවා. ඉගෙනගෙන හුරු වෙලා පුරුදු වෙලා කරන්න තියෙන වැඩ කොටස් මේ ලෝකේ තියෙනවා. ඒවා එහෙම කරලා. හැබැයි සහජයෙන් පිළිටපු ශක්තිය ඇති කාලාන්තරය ඇතිසේ පාරමිතා ගුණයක් පූර්ණේ කිරීම නිසා ගොඩනගා ගත යුතු ඒ බඳු වන්නා වූ ශක්ති විශේෂ තියෙනවා ධර්මදේශකත්වය. ඒක එහෙම කරන්න පුළුවන් එකක් නෙමෙයි. නිසා ඒ වගේ දේවල් වලදී ඒවට වලිකන දඟලන්න යන්න ඕනේ නැහැ. තමන්ට පුළුවන් දේ තමන් කරගන්න. Taman දන්න දෙයක් තියෙනවා නම් පුළුවන් මට්ටමින් කියලා පොට වේලා ගන්න දැනගන්න ඕනේ. එයින් එහා වැඩි වෙනත් පස්ස අහනවා මම එච්චර කියන්න දන්නේ. ආවල් තැන් වල කියලා අහගන්න. ඊට ගැළපෙන්න දෙන හැටි යොමු කරන්න ඕනේ. ඈ? ඔව්. හරි දැන් ඒක හරි. දැන් කාට නමුත් දරුවෙකුට හෝ ලෝකයේ කෙනෙකුට හෝ ධර්මයේ තුලින් අවවාදයක් කරන්න යනකොට ඒ ධර්මයේ තුලින් හැකියාව තියෙන එක එක පැත්තක්. ඒ වගේම ලෞකිකත්වයේ තුල තියෙන දැනීමෙන් අවවාද අනුශාසනා කරන එක තව පැත්තක්. දැන් ධර්මයේ ධර්මයේ උපයෝගී කරගෙන ධර්මයේ මූලික කරගෙන ධර්මයේ කරුණු පෙන්වීමේ අනුශාසන